ආයිබෝවන් අද අපි ඇත්තටම බොහොම ගැඹුරු කාරණයක් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඔව්. ආනෙන්ජ සප්පාය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයේ කම්මාස ධම්ම කියන නියම්ගමේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු දෙයක් මේක. හ්ම්. ඉතින් අපේ අරමුණ මේකේ හරය තේරුම් ගන්න එක. විශේෂයෙන්ම අර ධාන වඩන එක, විමුක්තිය කරා යන මාර්ගය, ඒ වගේම අර කාමයන්ගෙන් මිදෙන හැටි ගැන එහෙම. ඇත්තම මේ සූත්‍රය ඇත්තම හරිම වැදගත්. මොකද මේකෙන් පෙන්වන්නේ අර පියවරෙන් පියවර මානසික දියුණුව ලබන හැටි. ඒ කියන්නේ කාමයන්ගේ තියෙන දෝෂ දකින්න තැන ඉඳලා සමාධිය දියුණු කරගෙන අරූපාවචර තලවලට ගිහිල්ලත් ඒ ලැබෙන දෙයටත් නොඇලී යන්න හැටි දක්වාම යනවා. ඒ කියන්නේ ගමනේ සම්පූර්ණ වෙන හැටිම කියනවා. ඔව්. නියම විමුක්තිය කියන්නේ මොකටද කියන එක පැහැදිලි කරනවා. එහෙනම් අපි මුලින් ධම්ම පටන් ගමු. මුලින්ම කියවෙන්නේ අර කාමයන්ගේ ස්වභාවය ගැන නේද? මේ ලෝකයේ තියෙන කාම වස්තුන් මේ ලෝකේ විතරක් නෙවෙයි පරලෝල දිව්‍ය ලෝක ආදී තැන්වල තියෙන සැප සම්පත් ඇතුළු සියලුම කාමයන් ගැන මේ කියන්නේ. හ්ම් හරි. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ හැම කාමයක්ම අනිත්‍යයි කියලා. ඒ කියන්නේ ස්ථිර නෑ වෙනස් වෙනවා. හ්ම්. ඒ වගේම තුච්චයි. ඒ කියන්නේ හරයක් නෑ හිස් දෙයක්. අල්ලගන්න දෙයක් නෑ ඇත්තටම. රැවටිලිකාරයි කියලාත් කියනවා නේද? හරියට හරි. මිරිඟුවක් වගේ. දුරෙන්දම් බලද්දි ලස්සනට සැපක් තියනා වගේ පේනවා. ඒත් ලං වුණාම අත්විඳිද්දි ඒකේ ඇත්ත ස්වභාවය තේරෙනවා. ඒ වගේම මේවා මායාවේ විෂය කියලත් කියනවා. මායාවේ විෂය. ඒ කියන්නේ ඒ කියන්නේ මායාට අයිති දේවල්, මායාගේ පාලන ක්ෂේත්‍රය, මායාගේ ගොදුරු බිම. හ්ම්. භයානකයි වගේ. ඔව් මොකද මේ කාමයන් මිනෙහි කරනකොට ඒවා පස්සේ හඹාගෙන යනකොට තමයි අර අකුසල් හටගන්නේ. මොනවද අකුසල්? ප්‍රධාන වශයෙන් තුනක් ගැන කියනවා. අවිද්‍යාව, ඒ කියන්නේ අනුන්ගේ දෙයට තියෙන අධික ආසාව, ලෝභය, ව්‍යාපාදය කියන්නේ තරහව, ద్వේෂය. හරි. අනිත් එක සාරම්භය. ඒ කියන්නේ අර තරංගකාරීත්වය අනුන්ව පරද්දන්න තම නිහලිනින තියෙන උවමනාව මේවා ඇති වෙනවා මේ කාමයන් නිසා. ඉතින් මේක ආර්ය ශ්‍රාවකයාට විපතක් කියලායි කියන්නේ. ඔව් මේ අකුසල් හිතේ තියාගෙන ඉන්න එක ඒවට වසඟ වෙන එක නිවන් මග යන කෙනෙකුට ලොකු බාධාවක් විපතක්. එතකොට මේ தත්වෙන් මිදෙන්න ධාන වඩන්න තියෙන පළවෙනි ප්‍රතිපදාව පළවෙනි පිළිවෙත මොකද්ද? පළවෙනි එක තමයි අන්න අර කලින් කතා කරපු කාමයන්ගේ ස්වභාවය. ඒ කියන්නේ ඒවැ අනිත්‍ය බව, තුච්ඡ බව, භයානකකම, මායාගේ විෂය බව මේ ඔක්කොම නුවණින් මෙනෙහි කරන එක. නිකන් දැනගත්තට මදි නුවණින් දකින්න ඕන. ඔව් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මේවා හරයක් නැති දේවල් මේවා නිසා තමයි මම දුක් විඳින්නේ මේවා මායාවේ ඇමක් මම මේවායින් මිදෙන්න ඕන මේ පංචකාම ලෝකය මගේ හිතෙන් මඩින්න ඕන මම සමාධිය දියුණු කරගන්න ඕන බලවත් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන කියලා හිතනවා. හ්ම් ඒ වගේ හිතනකොට ඒ විදිහට දකිද්දි මොකද වෙන්නේ හිතට? එහෙම දකිද්දි අර කාමයන්ට තිබ්බ ඇලීම, ඒ කියන්නේ උපාදානය ඒක ටිකෙන් ටික අඩු වෙලා යනවා. ලෝභය, ద్వේෂය වගේ අකුසල් හිතෙන් අයින් වෙලා යනවා. හිත පිරිසුදු වෙනවා. ඔව්. සිත පිරිසුදු වෙනවා, ශක්තිමත් වෙනවා. ඒක අප්‍රමාණ ගුණයෙන් යුක්ත වෙනවා. අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වගේ බ්‍රහ්ම විහරණ වඩන්න පුළුවන් මට්ටමට සිත දියුණු වෙනවා. එතකොට මේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය තමයි මේ විදිහට වඩන කෙනාට මේ ජීවිතේදීම ධාන සමාපatti ලබන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ රූපාවචර ධාන හතර දක්වාම යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හරහා ගිහිල්ලා ප්‍රඥාව දියුණු කරගෙන අරහත් ඵලයට පවපත් වෙන්න පුළුවන්. මේ ජීවිතේදීම. මේ ජීවිතේදීම එහෙම බැරි වුණත් අඩුම ගානේ මරණින් මතු අර ධාන භූමිවල ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකවල උපදින්න හේතු වෙනවා. මොකද යාගේ විඥාණය ඒ ධාන තත්ත්වයන් තුල පිහිටෙන නිසා. හරිම පැහැදිලි. එතකොට දෙවෙනි ප්‍රතිපදාවක් ගැනත් කියනෝ නේද? ඔව්. දෙවෙනි පිළිවෙතකුත් තියෙනවා ධාන වඩන්න. ඒකෙදි කියන්නේ මේ කාමයන්ට ආඩාල සියලුම රූප. ඒ කියන්නේ අපි ඇසින් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ. මේ ඔක්කොම හ්ම් පංචකාමයන්ට ආධාර දේවල්. ඔව්. ඒ වගේම මේ ලෝකේ තියෙන අනිත් හැම රූපයක්ම මේ ශරීරය පවා මේ ඔක්කොම හැදිලා තියෙන්නේ සතර මහා ධාතු සහ උපාදා රූප වලින් විතරයි කියලා නුවණින් දකින්න එක. ආ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික ධාතු හතරයි ඒවයින් හටගත්ත දේවල් විතරයි තියෙන්නේ කියලා. හරියටම හරි. ඒ ටික එකතු වෙලා හැදිච්ච දෙයක් මිසක මම කියලා, මගේ කියලා, සත්වෙක් පුද්ගලයෙක් කියලා ගන්න දෙයක් ඇත්තටම නෑ කියලා නුවණින් මෙනෙහි කරනවා. මේකේ ප්‍රතිඵලයත් අර කලින් වගේමද? ඔව් මේ විදිහට දකිද්දිත් අර කාමයන්ට රූපයන්ට තියෙන ඇලීම උපාදානය නැති වෙලා යනවා. සිත සමාධිමත් වෙනවා. ඒකෙනුත් අර වගේම මේ ජීවිතේදීම ධාන ලබන්න, රහත් වෙන්න හෝ මරණින් මතු ඒ ධාන භූමිවල උපදින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට තුන්වෙනි ප්‍රතිපදාව මේකට බැසගන්න මේක මගේ කියලා අල්ලගන්න වටින්නේ නෑ කියලා නුවණින් දකිනවා. ඒ කියන්නේ අර අනිත්‍ය දෙක ඇලෙන එකේ තේරුමක් නෑ කියලා දකින එක. ඔව්. මොකද අනිත්‍ය දෙයක් කොහොමද සදාකාලික සැපයක් දෙන්නේ? ඒක බැරි දෙයක්. ඉතින් ඒ යථාර්ථය දකිනකොට ඒවට තියෙන ඇල්මය බැඳීම අතහැරෙනවා ප්‍රතිඵලය ප්‍රතිඵලය අර කලින් දෙකේ වගේමයි මේ ක්‍රම තුනෙන් කොයික අනුගමනය කළත් ඒකෙන් ධාන සමාපatti ලබන්න ප්‍රඥාව දියුණු කරගෙන රහත් වෙන්න එල්ම නැත්තම් මරණින් මතු සුගතියක විශේෂයෙන් ධාන භූමියක උපදින්න පුළුවන් මේ තමයි රූපාවචර ධාන දක්වා යන්න තියෙන මාර්ග තුන ඊළඟට සූත්‍රයේ කතා වෙන්නේ අරූපාවචර සමාපatti ගණනේද ඔව් ඊළඟට යන්නේ ඊටත් වඩා සියුම් මානසික තත්වයන්ට මුලින්ම කතා කරන්නේ ආකින්චඤ්ඤායතන සමාපත්තිය ගැන. ආකින්චඤ්ඤායතනිය කිසිවක් නැත කියන තැන නේද? හරියට හරි. ඒක හරීම සියුම් අවස්ථාවක්. එතනට යන්නත් ප්‍රතිපදා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අර කලින් කතා කරපු කාම සංඥා, රූප සංඥා, රූප ධානවල තියෙන සංඥා මේ ඔක්කොම නිරුද්ධ වෙලා යන තැන තමයි මේ ආකින්චඤ්ඤායතනය කියලා දකින්න එක. ඒ වගේම ඒ తත්වය හරිම ශාන්තයි, හරිම ප්‍රණීතයි කියලාත් නොනින් දකින්නවා. කිසිවක් නැහැ කියන ඒ අවස්ථාවේ තියෙන නිවීම, සංසුන්කම දකින්නවා. ඒක එක ක්‍රමයක්. ඔව්. තව ක්‍රමයක් තමයි අරණ්‍යයකට හරි වෙනත් හුදකලා තැනකට හරි වෙලා ඉඳගෙන මෙනෙහි කරනවා මේ පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ටික. මේ ශාරීරියයි හිතයි. මේක Tamange වසඟේ පවතින දෙයක් නෙවෙයි. Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒක හිස් දෙයක්, හරයක් නැති දෙයක් කියලා නුවණින් දකිනවා. ශුන්්‍යත බලනවා. ඒ කියන්නේ මම හෝ මගේ කියලා ගන්න දෙයක් නෑ කියලා දකින්න එක. ඔව්. ඒ දෙක්මත්තා කිංචඤ්ඤායතනයට පත්වෙන්න උදව් වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි මෙහෙම අදිෂ්ඨාන කරන එක. මම දැනුත් කිසිම දෙයකට බැඳිලා නැහැ. අනාගතයේත් කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. මට දැනට තියෙන දෙයක් ඇත්නම් ඒකත් අත්හරිනවා කියලා. හරිම ශක්තිමත් අදිෂ්ඨානයක්. ඔව්. කිසිම කෙනෙකුට කිසිම දෙයකට කරදරයක් නොවි කෙලස් බරින් තොරව ඉන්නවා කියන අදිෂ්ඨානය. මේ ක්‍රම තුනෙන් එකක් හරි අනුගමනය කරලා ආකින්චඤ්ඤායතන සමාපත්තිය මේ ජීවිතේදීම ලබන්න පුළුවන්. එහෙම නැත්නම් අරහත් වෙන්නත් පුළුවන්. එතකොට විඥානය පිහිටන්නේ ආකින්චඤ්ඤායතනය තුල. ඔව්. ඒ தത്വයටපත් වුණු කෙනාගේ විඥානය එතන පිහිටනවා මරණින් පස්සේ ඒ තලයේ උපදින්නත් පුළුවන්. රහත් වෙලා නොතිබුණොත්. හරි. එතකොට ඊටත් වඩා එහාට ගිහිල්ලා නේව සංඥානා සංඥායතනෙ ඒක හරිව සංකීර්ණ නමක්. ඔව්. සංඥාව ඇත යනුවෙන් හෝ නැත යනුවෙන් හෝ කිව නොහැකි කියන අර්ථය තමයි තියෙන්නේ. ඒක ඊටත් වඩා සියුම් මානසික තත්වයක්. ඒකට පත්වෙන්න තියෙන ප්‍රතිපදාව මොකද්ද? හ්ම්. එතනදී භික්ෂුව මෙනෙහි කරනවා අර කාම සංඥා, රූප සංඥා, රූප ධාන සංඥා විතරක් නෙවෙයි. අර කලින් ආපු ආකින්චුඤ්ඤායතන සංඥාව පවා නිරුද්ධ වෙලා යන තැන තමයි මේ නේව සංඥාන සංඥායතනෙ කියලා. ඒ වගේම ඒ తත්වේ තමයි මේ දක්වා ආපු හැම తත්වයකටම වඩා ශාන්ත ප්‍රනීත කියලා දකිනවා. ඒක තමයි සංඥාව සම්බන්ධයෙන් ගත්තම සියුම්ම තැන. ප්‍රතිඵලය අතර විදියමයි මේ ජීවිතයේදී ඒ தത്വයට පත්වීම හෝ අරහත්වය නැත්නම් මරණින් මතු ඒ තලයේ ඉපදීම. ඔව් ප්‍රතිඵලය ඒ ආකාරයි. විඥානයේ ඒ తත්වයේ තුල පිහිටනවා. හැබැයි වැදගත්ම කාරණේ මේකට පස්සේ. ආ අර ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නයත් එක්කන කොටස නේද? ඔව්. ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහන බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් අලුතින් කර්ම රැස් කරන්නෙත් නැතුව ඒ වගේම කලින් රැස් කරපු කර්ම විපාක දෙනකත් නතර වෙලා එයා උපේක්ෂාවෙන් ඉන්නවනම් එයා එතනම පිරිනිවන් පානවද කියලා. හ්ම්. හොඳ ප්‍රශ්නයක්. මොකද ඒ වගේ උපේක්ෂාවක් කියන්නේ ගොඩක් උසස් තත්වයක්නේ. ඇත්තම. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ඒ උපේක්ෂාව, ඒ කියන්නේ අර කර්ම සහ උපාදාන ස්කන්ධ අත්හැරීමෙන් ලබන ඒ මානසික සමබරතාවය ඒක සතුකින් පිළිගන්නවා නම් ඒක වර්ණනා කරනවා නම් ඒකට හිත බැස ගන්නවා නම් ඒකට ඇලෙනවා නම් ආ ඒ කියන්නේ මේ උපේක්ෂාවටත් ආසාවක් ඇති කරගන්නවා නම් ඔව් එහෙම වුණොත් ඒ උපේක්ෂාවම යාට උපාදානයක් වෙනවා ඒ කියන්නේ සියුම් බැඳීමක් ඇති වෙනවා. උසස් තත්ත්වයක් වුණත් ඒකත් බැඳීමක්. ඔව්. ඒක ශ්‍රේෂ්ඨ උපාදානයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකත් බැඳීමක්. ඒ නිසා ඒ පුද්ගලයා එතනින් පිරිනිවන් පාන්නේ නැහැ. එයා මරණින් මතු අර නේව සංජඤානා සංජානායතන කියන අරූපාවචර බ්‍රහ්මලෝකේ උපදිනවා. හරිම සියුම් කාරණයක්. එතකොට පිරිණිවන් පාන්නේ කවුද? පිරිණිවන් පාන්නේ අන්න ඒ උපේක්ෂාවට පවා සතුටින් නුවැළෙන, ඒක වර්ණනා නොකරන, ඒකට හිත බැසගන්නේ නැති, ඒක උපාදානයක් කරගන්නේ නැති කෙනා. ඒ කියන්නේ උපේක්ෂාව අත්විඳිනව ඒත් ඒකට බැඳෙන්නේ නැහැ. හරියටම හරි. අන්න ඒ උපාදාන රහිත බව නිසා තමයි පිරිණිවන් පාන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඔක්කොම අත්දැකීමෙන් වලින් පස්සේ බුදුදහමේ කියවෙන නියම විමුක්තිය, ඒ කියන්නේ ආර්ය විමෝක්ෂය කියලා කියන්නේ මොකක්ද? ආර්ය විමෝක්ෂය කියන්නේ මෙහෙමයි. භික්ෂුවත් මේ දක්වා අපි කතා කරපු සිළුම දේවල්, ඒ කියන්නේ කාම ලෝකයේ, රූප ලෝකයේ, රූප ධාන හතර, අරූප ධාන හතර, නේව සංඥානා සංඥායතනේ දක්වාම ඒ වගේම මේ පංච උපාදාන ස්කන්ධය මේ ඔක්කොම සක්කාය කියලා දකිනවා. සක්කාය? සක්කාය කියන්නේ ඇති දේ සත්භාවය. නමුත් මෙතනදී ඒක යොදාගන්නේ දුකට හේතු වන මම මගේ කියන හැඟීම මුල් කරගෙන ගොඩනගෙන මේ පංච උපාදාන ස්කන්ධය සහ ඒහා සම්බන්ධ සියලු අද්දකීම් දුක්ඛ ස්කන්ධය කියන අර්ථයෙන් මේ ඔක්කොම දුකට හේතුයි දුකමයි කියලා දකිනවා. අන්න එහෙම දැකලා ඒ සියල්ලටම තියෙන බැඳීම ඒ උපාදානය සම්පූර්ණම නැති කිරීමෙන් ලබන මානසික නිදහස ඒ චිත්ත විමුක්තිය. අන්න ඒක තමයි අමෘතය එහෙමත් නැත්නම් නිවන කියලා අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ හැම දෙයක්ම දුකයි කියලා දැකලා ඒ හැම දෙයකටම තියෙන ඇලීම නැති කරන එක. ඔව්. කාම, රූප, ධාන, සමාපatti මේ ශරීරය සිත මේ එකකටවත් උපාදානයෙන් බැඳෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම නිදහස් වෙන එක. ඒක තමයි ආර්ය විමෝක්ෂය. හරිම පැහැදිලි දැන්. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් මේ ආනන්ද සත්පාය සූත්‍රයෙන් අපිට කියලා දෙන්නේ අර කාමයන්ගේ දෝෂ දකින්න තැනින්දම් පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් පිවරින් පියවර සිත දියුණු කරගෙන රූපාවචර ධානවලට ඊට පස්සේ අරූපාවචර සමාපත්තිය වලට යන හැටි. ඔව්. එත් එතනින් නවතින්නේ නැහැ. ඒ ලබන උසස් මානසික තත්වයන්ට ඒ උපේක්ෂාවට පවා ඇතිවෙන්න පුළුවන් සියුම් බැඳීම ඒ උපාදානයත් අතහරින හැටි තමයි අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ. ඒක තමයි නිම නිවීම කියලා. ඇත්තම. ඒක තමයි මේ සූත්‍රයේ තියෙන ගැඹුරුම පණිවිඩය බුදුරජාණන් වහන්සේ අන්තිමටම දේශනා කරලා තියෙන්නේ. අර භික්ෂුන්ට කතා කරලා මෙන්න මහන්නේ රුක් මුල් තියෙනවා, මෙන්න හිස් ගෙවල් පාළුතෙන් තියෙනවා. ගිහිල්ලා ධානා වඩන්න භාවනා කරන්න ප්‍රමාද වෙන්න එපා, පස්සේ පසුතැවිලි වෙන්න එපා කියලයි. හ්ම් ඒක හරිම බලවත් තවාදයක්. ඉතින් මේ සූත්‍රය ගැන ගැඹුරින් හිතනකොට මට හිතන තව දෙයක් තමයි අපි එදිනෙදා ජීවිතයේදීත් ලෞකික දේවල් වලට විතරක් නෙවෙයි සමහර විට අපි යහපත කරලා ලබන සතුටට එහෙම නැත්නම් යම්කිසි ආධ්‍යාත්මික අත්දැකීමක් ලබලා ඇතිවන සංසුන්කමට පවා කොයිතරම් සියුම් විදිහට හිත ඇලෙනවද බැඳෙනවද කියන එක. දැන් බලන්න අර උස්සස්ම කියන උපේක්ෂාවට පවා ඇලීම උපාදානයක් නම් අනතුරක් නම් එදිනදා ජීවිතය අපි හොඳයි කියලා සලකන ජයග්‍රහණ සතුටු වෙන අවස්ථාව ඒවට අපි කොයිතරම්නම් බැඳිලා ඇද්ද? ඇත්ත. ඒ ගැනත් නැවත හිතන්න මේ දේශනාව අපිට ලොකු ඉඟියක් දෙනවා. ඕ ඒ සියුම් බැඳීම් පවා අනුණගෙන ඒවයින් මිදෙන්න උත්සාහ කරන එක තමයි ඇත්තටම විමුක්තිය කරා යන ගමන වෙන්නේ.